ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුණු අති උතුම් ගාථාවක් තමයි මේ මාතෘකා උනේ කෙටි ධර්ම දේශනාව සඳහා. දුරංගමං ඒකතරං අසරීරං ගුහාසයං යේ චිත්තං කඤ්ඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා මේ හිත පිළිබඳවයි ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිතේ ස්වභාවයත් සිත පවතින තැනත් පිළිබඳව ඒ ගාථාරත්නයෙන් උන්වහන්සේ පෙන්වා දුන්න. ඒ නිසා මේ නිතර දූරං ගමන් ඒක චරං බොහෝම දුර ගමන් යන තනිව හැසිරෙන මේ හිත හදවත ආශ්‍රය කරගෙන ගුවාහක වාසය කරන සිතේ ස්වභාවය පිළිබඳව උන්වහන්සේ මේ සිත පිළිබඳව දේශනා කළේ චිත්ත වර්ගයේදී. ඒ නිසා ඒ හිත නිතරම එහෙම අත දුවන බව ඔය ගාථාවේ විස්තරයයි. දූරං ගමං ඒක තරං අසදීරං ගුහාසයන්. දූරං ගමං දුර ගමන් යනවා. නෑ දුර ළඟ බලන්නේ දේශ දේශාන්තර වලත් මේ හිත යනවා. දැන් අපි මේ මේ ලෙන තුල ධර්ම ශ්‍රවණය කලන් යම් හේකින් අපට අපේ නිවස මතක් වුණා නම් නෑ බාධාවක් නිවස කරා යන. ඒ වගේමයි දෙස් විදෙස් වලටත් යනවා. ගිය නොගිය තැන් නමුත් අරමුණු කරනකොට ඒ තැන් වලටත් අරමුණු වෙනවා. ඒ වගේමයි දෙව්‍ය ලෝකවලටත් බඹලොව දක්වා මේ හිත යවන්න පුළුවන්. ඔන්න බලන්න මේ හිත ශරීරයක් නැතිව ශරීරයේ හදවත මුල් කරගෙන ගුවාවක වාසය කළත් තනියම හැතිරෙනවා තනියම ගමන් බිමන් යනවා හිතේ ස්වභාවය ඒ නිසා අපේ හිත බොහොම දුර ගමන් කරන බව අපට මේ ධර්මයේ තුලින් විස්තර කරගන්න පුළුවන්. දුර ගමන් යන ඒක තරම් තනිව ඇතිරෙන අසදීරං ශරීරයක් නැතුවයි මේ හිත ගමන් කරන්නේ තනින් තැනට දේශ දේශාන්තරයන්ට. නමුත් මේ අපේ හදවත නැමැති පතක් ඇති ප්‍රදේශය තමයි මේ හිත මුල් කරගෙන වාස භවනය වෙන්නේ. ඒ නමුත් මේ හිත නිතර නිතරම නොඑක් නොඑක් අරමුණු කරා ගමන් කරනවා. මේ හිත සසල වෙනවා, වික්ෂිප්ත වෙනවා, විසිරෙනවා, උද්ධච්ච භාවයටපත් වෙනවා. නමුත් මේ හිත යේ චිත්තං සංඤ මෙස්සන්ති ඒ හිත සංගමයට සංසිඳීමට තමා හිත බවටපත් කළා නම් අන්න ඒ හිත මොක්ඛන්ති මාන බන්ධනා මොක්ඛන්ති මුදවා ගත්තා නම් අන්නේ කෙලෙස් ධර්මයන්ගෙන් මාර බන්ධණයෙන් මිදෙනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ දුන්නේ බලන්න දුර ගමන් යන තනිව හැසිරෙන හදවත නැමැති ගුවාවේ වාසය කරන අසරීරං ශරීරයක් නොමැතිව බොහෝ දුර ගමන් යන මේ හිත නිතරම කෙලෙසීමට පත් වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරේ අරමුණු කෙරේ. නමුත් ඒ හිත ධර්මානුකූල බවට පත් කරගෙන ධර්මයෙන් සමාහිත බවට පත් කරගෙන යේ චිත්තං සංඤ්ඤ මෙස්සන්ති කියු පරිදි සං සිඳුවා ගත්තේ නම් මොක්කන්ති මාර බන්ධනා සියලු මාර බන්ධනයන්ගෙන් සදාතම අත මිදී ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. අන්නේ නිසා බොහොම වටින ඝාතාවක් ධම්මපදයේ චිත්ත වරසේට අයිති වන පින්වතුනි මේ ඝාතාව එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භාගීනීය සංඝ රකිත පොඩි ස්වාමීන් වහන්සේ මුල් කරගෙනයි සවත සවත් නුවර වාසය කළ සංඝ රක්කිත සංඝ රක්කිත ඒ රහත් තෙරුන් වහන්සේ උන් වහන්සේගේ නැගණිය බොහොම පින්වන්තයි පෙරත් මහා පින්කලා එතුමිය රහතන් වහන්සේ නමකගේ සහෝදරියක් බවට පත්වෙන්ට පින ලැබුණා එතුමිය කල්යත්ම ආහා විවාහ වුණා නමුත් නෑ දන් සීල් භාවනා අතහැරී ධර්ම ශ්‍රවණ ධර්ම දාන පින්කමුත් කළා මෙතුමිය කල්යත්ම පින් ඇති පුතෙක් වැදුවා ඉපදුනා මෙලවට බිහි කළා ඒ දරුවා තමන්ගේ සහෝදරයා ළඟ ඒ කියන්නේ අර සංඝ රක්කිත උන් වහන්සේ ළඟ උපැවිදි කළා. පැවිදි වුණ ඒ සංඝ රක්කිතයන් වහන්සේ ළඟ පැවිදි වුණු මේ දරුවන් මහානකම ලබා භාගිනේය සංඝ රක්කිත නමින් පැවිදි වුණා. දැන් සංඝ රක්කිත මහතෙරුන් වහන්සේගේ ගෝල නම භාගයේ නේය සංගරකිත බොහෝ භාග්‍ය ඇති කියන අර්ථයයි ඒ භාගිනේය කියලා කියන්නේ. ඔය විදිහට මේ දරුවන් සීලය හොඳට ආරක්ෂා කළා ස්වාමීන් වහන්සේ නමක් විදිහට. විචිවස් පිරුණා උපසම්පදා ජීවිතයටත්පත් වුණා. ඊළඟට උන් වහන්සේට නුදුරු ගමක වස් වසන්ත ආරාධනා ලැබුණා ගුරුන් වහන්සේගේ අවසරයක් පිට ඒ නුදුරු ගමට ගිහින් මේ භාගිනේය සංඝ රක්කිතයන් වහන්සේ ගෝල නම බොහොම හොඳින් වස් කාලයේ වස්තුම් මාසය වස්තික්ෂා පදේ ආරක්ෂා කළා ශික්ෂා සම්පන්නව උන් වහන්සේ ජීවිතය ගත කළා දායක දායිකාවන් ඒ කියන්නේ මේ පින්වතුන්ලා වගේ චීවර පින්දපාත සේනාසන ගිලම්පස සිව්පසයෙන් උපස්ථාන කළා නෑ අඩුවක් කළේ වස් කාලයේදී අර භාගීනිය සංඝ රක්ෂිතයන් වහන්සේට වස් අවසානයේ කටින මහා පුණ්‍යෝත්සවයයි එදිනත් උන් වහන්සේට සත්‍රයන් එදි කැබැල්ලක් පූජා කළා වස්තු පූජා වශයෙන් ඊළඟට අටරියන් වස්ත්‍ර පූජාවක් කළා කටින පින්කම මුල් කරගෙන උන්වහන්සේ ඒ පිළිගෙන කරුණාවෙන් කටිනා නිසංස බණ කටින බණ කටින ධර්ම දේශනාවක් සිදු කළා අර දායක දායිකා වූ බොහෝම සතුටටපත් වුණා සැනසුණා පින සිදු කළා සිදු කර ගන්නට යෙදුන අප්‍රමාණ සැනසෙල්ලක් ඔය විදියට පින්කම හමාර කරලම් භාගී නෙය සංඝ රක්කිත මේ ස්වාමීන් වහන්සේ වැඩම කළම් තමන් වහන්සේගේ ගුරුන් වහන්සේ සංඝ රක්කිත රහතන් වහන්සේ වැඩ සිටින අර දේහට අදිෂ්ඨානයක් ඇති කරගත්තා මාගේ මේ ස්වාමින් වහන්සේ එක පැත්තකින් ඥාතිත්වයක් තියෙනවා ඒ කියන්නේ මගේ මව්ගේ වැඩිමහල් සහෝදරතුමා ඒ පැත්තෙනුත් මාමන්දිය අනිත් පැත්තෙන් මේ ලෞතුරු ධර්මය දහයාද කළ මාගේ සංගනේ ප්‍රූන්දාන්ති අත්මදාචාර්යයන් වහන්සේ මට උතුම් පැවිදිකම ලබා දුන්නා ඒ නිසා මගේ මේ පළවෙනි වශයෙන් මට ලැබුණු මේ අටරියන් ඇති වැඩි වටිනාකමක් තියෙන මේ සිවුර රෙදි කඩ ඒ සංඝරක්ෂිතයන් වහන්සේ මගේ ආචාර්යයන් උන් වහන්සේට පූජා කරනවා පූජා කරලා අපමණ පිනක් මම රැස් කර ගන්නවා කියන අදහසින් මෙතුමා මේ භාගිනේය සංඝ රක්කිත ගෝල නම පිටක් වුණා වේරට සංඝ රක්කිත ගුරු උතුමා වන්දනා කළා. ඊළඟට තමාට වස්සාලී ලැබුණු මේ අකරියන් රෙදි කැබැල්ල ආමුල තබා පූජා කළා. ස්වාමීනි මේ රෙදිකඩ බොහොම වටිනවා මට මගේ පළවෙනි වසට පූජා වුණා. සත්‍රයන් සහිත රෙදිකඩකුත් ලැබුණා. නමුත් මේ වැඩි වටිනාකම අටරියන් සහිත මේ රෙදි කැබැල්ලයි මාගේ ගුරු ආත්මධාචාර්යයන් වහන්සේ ඔබ වහන්සේට මේ පූජා කරමි පූජා වේවා කියන අදහසින් පූජා කළා පින්වතුනි පිළිගෙන පින අනුමෝදන් කරවා නැවතත් මේ සංඝ රක්කිත ස්වාමීන් වහන්සේ ආචාර්යයන් වහන්සේ බොහොම අල්පේච්ඡතා ගුණයෙන් සමන්වාගිතයි. තමන් නාගත වෙන මේ ආචාර්යයන් වහන්සේ ඔය රෙදිකඩ නැවත ගෝල නමගේ අත තැබුවා. ගෝලයාට ඒ කියන්නේ මේ රෙදිකඩ දුන්නා. මොකද තමන්ට තියෙන තුන් කිවුරෙන් සන්තෝෂයටපත් වුණා. ඒ කියන්නේ චීවර සන්තෝෂයෙන් එතුමා වාසය කළේ. පින් ඉතිං බාර දුන්නා. නමුත් අර භාගිනේය සංඝ රක්කිත පොඩි ස්වාමීන් වහන්සේ හිත නරක කරගත්තා. වැටුනේ නෑ තමන්ගේ ගුරුතුමා අල්පේච්ඡතාවය නිසා මේ දේ දුන්න බව. අනේ මගේ මේ ආචාර්යයන් වහන්සේ මා දුන්න මේ රෙදිකඩ සිවුර එහෙම නැත්නම් මේ පරිස්කාරයේ ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ මා කෙරෙහි ඒ තරම් තැකීමක් මේ ගුරුන් වහන්සේ ළඟ නැහැ. ඒ නිසා සුදුසු නැහැ. උන්වහන්සේ ළඟ මම ජීවත් වෙන එක. එක පැත්තකින් මගේ මාමණ්ඩිය අනිත් පැත්තෙන් මගේ පියතුමා සංඝ පිටුන් වහන්සේ මගේ මේ පැවිදි ලාභය ලබා දුන්. ඕම නමුත් මම සිවුරු අතහැරලා උපවැදි වෙනවා. එතුමා ළඟට නෑ නැවත මම ජීවත් වීමට යන්න කියන අදහස ඇති වුණා. නමුත් පින්වතුනි සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ සංඝ රක්කිතයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ කරුණාවෙන් මේ භාගිනේය සංඝ රක්කිත ගෝල නමට කතා කළා. කතා කරලා තමන්ට පවන් කලන ලෙස මතක් කළා. දැන් මේ ගෝල නම උපවැදි වීමට අදහස් කරගෙන ඉඳියත් ගුරුන් වහන්සේට අවසාන වශයෙන් හරි මේ උපකාරය කරලා යනවා කියන අදහසින් අවං සලමින් තමයි මේ වාසය කරන්නේ. ඒ වෙලාවේදී ආචාර්යයන් වහන්සේට මේ ගෝල නම අවං සලනවා හිත දූරං ගමං දුර ගමනක් ගියා. දැන් මම උපවිදි වෙනවා පැවිදිකම අතහරිනවා සිවුරු වරිනවා කියන අදහසින් පවන් කළුවා ඒ වෙලාවේදී මෙතුමාට ගෝල නමට එකින් එක සිතේ වැඩ කරනවා මම දැන් සිවුරු වැරලා ඒ කියන්නේ උපවිදි වෙලා ගිහි ගෙදරට යන්න පවන් කලමින් හිතන දේ ඊළඟට මම සිවුරු අතහැරලා ඒ ගිහි ගෙදර ගියාම මේ වගේ සරුවට දාන මාන මට නෑ ලැබෙන්නේ. නමුත් ගිහින් ගොවිතැනක් කරන්න වෙයි. එහෙම නැත්නම් බොහොම දුක් සහිත ජීවිතයක් මට ගත කරන්න වෙයි. නෑ කමක් ඒ වුණාට. කමක් නෑ නමුත් මම මේ ගුරුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ මට ලැබුණු අටරියන් රෙදි කැබැල්ල විකුණනවා මිල කරනවා. විකුණලා ඉන් ලබා ගනු ලබන යම්කිසි මුදලකින් එළුවන් දෙදෙනෙක් ගන්නවා එක එලිච්චියක් ඊළඟට අනිත් කෙනා එළුවා. ඒ යුවල අරගෙන පැටවුම් හදනවා. ඊළඟට ඒ පොහොරක් ගොවිතැනට සරු කර ගන්නවා. එපමණක් නෙවෙයි එළු කිරිත් වෙළඳන් කරනවා. ඊගාවට නෑ මම නිකන් ඉන්නේ. මමත් හොඳ පුරුෂයෙක් එතකොට ආවාහ විවාහ වෙනවා හොඳ තැනකින් කතා දෙයකුත් කරගෙන ඔය විදියට මේ සංඝ රක්කිත ස්වාමින් වහන්සේගේ හිත දිව ගියා දැන් උන් වහන්සේ පවන් සලනව හිත ඇතුලෙන් උන් වහන්සේ විවාහ වුණා ඒ කියන්නේ දැන් විවාහ වෙලා මිල මුදල් යාමින් තියෙනවා ඔය විදියට විවාහ වෙලා කලක් යනවා ලැබෙනවා පුතෙක් දරුවෙක් බිරිඳක් දරුවක් මෙයක් තුන්දෙනා දැන් ඉතින් මිල මුදල් ටිකක් තිබෙන නිසා කරත්තයකට නගිනවා නැගලා කරත්තිය උඩ මේ දරුවා බිරිඳ මේ ස්වාමියා වතෙන් මේ ගුරු ස්වාමින් වහන්සේ දැකගන්දින උන්න බලන්න පවන් සලමින් උන් වහන්සේගේ හිත ඇතුලේ වැඩ කරපු හදිය ඊළඟට ඔය විදියට එනකොට දරුවා නොතලකිරීමත් කම නිසා ඇටයෙන් වැටෙනවා. කාගෙද තමාගේ ප්‍රිය භාර්යාවගේ අතින්. ඒ කියන්නේ අඹුව බිරිඳ. ඒ වෙලාවේදී මේ බිරිඳ අතින් දරුවා බිමට වැටුනොත් උඹට මම තලනවා කියමින් මේ Taman වහන්සේගේ අත තියෙන වටාපත මිටෙන් ගහන්න පටන් ගත්තා කාටද අර ආචාර්යයන් වහන්සේටයි මේ ඉස් gediයට තලන්නේ තමාගේ බිරිඳයි ඉතලා බලන්නේ හිතියේ තන අමතක වුණා කරන දේ අමතක වුණා හිත දුර ගියා හිත ගිය තැන මාලිගාව යයි අර සිංහල ව්‍යවහාරයේ වචනේ තියෙනවා කොහොම නමුත් බිරිඳට තලන විදියට අනේ අර රහතන් වහන්සේටයි තලුනේ අර පරහිත දකින්න නුවණින් යුතු රහතන් වහන්සේ ආචාර්යතුමා ඇයි මේ ගෝල නම බිරිඳට තලන්ට බැරි නිසාද මට මේ තලන්නේ ඔය හැටියට මේ තලන්නේ ඒ නිසාද කියලා උන්වහන්සේ අසවදාන එතකොට තමයි මේ දූරං ගමං ඒක තරම් බොහොම දුර ගිය හිතේ තරම අර ගෝල නමට වැටුණේ ලැජ්ජා වුණා ලැජ්ජ වෙලා එතනින් ඈතට දිව ගියා ඉක්මනින් සිවුරු අතහැරීමට බෑ තව මොහොතක්වත් මේ ආචාර්යයන් වහන්සේ ළඟ ඉන්න. ඇයි ආචාර්යයන් වහන්සේගේ හිතතන් මේ වටාපත මිසෙන් කලන්ද වීම වරදක්. ලැජ්ජාවක්. ඒ වගේමයි ආචාර්යතුමා අර ගෝල නමගේ හිතක් දැක්කා. ඒ වෙලාවේදී දුව පැන යන පැනලා යන්ට හදන වෙලාවේ නැවතත් අනිත් ගෝල නම කීප නමක් ගිහින් අර උන් වහන්සේ අල්ලගෙන ගියා. අල්ලගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට මේ භාගිනීය සංඝ රත්නයන් වහන්සේ යොමු කළා. ඒ වෙලාවේදී තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුරංගමං ඒකචරං අචරීරං රුවාචයං යේ චින්තං සංයමිස්සංති මොක්ඛන්ති මාර බන්ධනා පින්වත් මහණ දුරංගමං ඒකචරං බොහෝම දුර මේ හිත යනවා ඒකචරං තනියම හැසිරෙනවා ඒ නිසා මේ හිත මේ හදවත ආශ්‍රය කරගෙන ගුවාහේ වාසය කරනවා. නමුත් බොහෝ දුර යන මේ හිත යම් කෙනෙක් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මුසපත් නොකර සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත යම් සංපින්දීමක වාසය කරන්නේ නම් ඒ හිතෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ නම් ඒ හිතෙන් නිකලේශී තත්වයක් ඇති කරගන්නේ නම් මොක්කාන්ති මාර බන්ධනා මාරයාගේ බන්ධනේ වූ සංසාර දැලෙන් අත මිදිලා ඒ අරිහත්යෙන් අමාමා නිවන සාක්ෂාත් කරනවා යයි උන්වහන්සේ වදාළා. පින්වතුනි භාගිනේ සංඝ රක්ිතයන් වහන්සේ ඒ උතුම් ධර්මයේ අත චිත්තං සමාහිතං ඒ සිත සමාහිත කළා සෝවාන් ආදී මගපල ධර්ම සාක්ෂාත් කරමින් අමා මහා නිවනට සැපත් වුණා. ගෙදර ගියේ නෑ එළුවන් අරගත්තෙත් නෑ බිරිඳක් අඹුවක් ලං කරගත්තෙත් නෑ ඊළඟට බිරිඳට පැළුවෙත් නෑ ඒ සියල්ල මායාවක් බවට පත් වුණා මිරිඟුවක් වුණා සංඝ රක්කිත භාග්‍යවන්ත වුණා භාගිනේය සංඝ රක්කිත බවටපත් වුණා සංසාර ගමන නිමා කරලා භාග්‍යවත් වූ බ්‍රහ්මනත්වයෙන් අමා මහ නිවනින් සැනසීමට ලැබුණා. ඔන්න ඔය නිසා පින්වතුනි අපත් ටික ටික උත්සාහවත් වෙන්න ඕනේ. එහෙ මෙහෙ වැනෙන හිතක් නෙවෙයි. එහෙට මෙහෙට වැනෙන කයක් නෙවෙයි. උපන්නාට විනා වැනෙනවා යයි අරමුණක් නැතුව මේ සසරේ ගමන් නොකර පුළුවන් තරම් ධර්මයේ ජීවිතේ පවත්වන්න. එහෙම වුණොත් පින්වතුනි අපටන් මේ සංසාර ගමන බොහොම නුවණින් ගිමන් කර ගැනීමේ භාග්‍ය ලැබෙනවා. එහෙම නොවුනොත් මිල මුදලට ශ්‍රමයට කාලයට ගෙවල් දොරවල් වලටත් අඹුවට සැමියාට දරුවන්ටත් තනතුරු නිලතල ආදියටත් අපේ හිත යොමු කරගෙන ධර්මයෙන් එපිට වාසය කරලා අවසානයේදී අපට බොහොම දුක් ඇති තැනකටත්පත් වීම අවීචි මහා නරකය പ്രേත භවය ඒ වගේමයි අසුර යෝනිය තිරිසං භවය වැනි දුක් ඇති සතර අපා දුකට වැටෙන්න වෙනවා අන්න ඒ නිසා ලබාගත් මේ උතුම් දිවිය නුවණින් සලකාගෙන නෑ කිසිම තැනක පිළිසු කරගන්නේ. තමන්ගේ චරිතය බොහොම හොඳින් අදා ගන්නවා. පින්වතුනි රැකගත යුතු දේ අතර චරිතය තමයි රැකගත යුතු ශ්‍රේෂ්ඨම දේ. ඒ කියන්නේ ජීවත් වීම හොඳකම. ඒ කියන්නේ තමාගේ හිත දිහා බලනවා තමන්ගේ නුවණින් තමා ජීවත් වුණු කාලය හොඳයිද ඒ කාලයේ තමා චරිතවත් වුණාද සීලයක පිහිටියාද ධර්මය ආරක්ෂා කළාද බණ භාවනා වැඩුවාද සිත කය වචනේ සංසිඳුවා ගත්තේද ඔන්න ඔය මහා ධර්ම ප්‍රීතිය අර චරිතවත් ගුණවත් සිල්වතානන්ත ලැබෙනවා ඒ නිසා ආත්ම වින්දනය ආත්ම සතුට ඇති වුණා ඒ නිසා සීලාවර්ජනය නිසා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත අපට සැනසෙලි ජීවිත නිමා කරගෙන අමා මහ නිවනින් සැනසීම ලැබෙනවා එහෙම නොවුනොත් සොරකමින් මසුරුකමින් සතකපටිකමින් අපේ ජීවිතේ ගත කරලා පල්වරුසේ අපේ හිත ඇතුලේ මා හොරෙක් පදිංචි වෙනවා. එහෙම වුණොත් පින්වතුනි හත් දවසක් නෙවෙයි මාස හතක් දන් පින්කම් කළත් අවුරුදු හතක් දානීය දුන්නත් අපි සතර අපායට වැටුනොත් නෑ ගොඩ ගන්නට සමතෙක් මෙලොව ජීවත් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අපේ මේ වත කය පිරිසුදු වුණා වගේ අපේ හිතත් පිරිසිදු කරගනිමින් සිල් ආරක්ෂා කරගෙන දන් දෙමින් භාවනා වඩමින් ධර්මඥානෙ දියුණු කරගෙන අප හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාසේ අමා මහ නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කරගන්න. ඒ උතුම් ප්‍රාර්ථනා බලය මේ ජීවිතයෙන් පසුවත් ඊළඟ ජීවිතේ දක්වා යනවා නෑ බාධාවක් කරදරයක් ඊළඟට ඒ ජීවිතයෙන් පසුවත් භවයෙන් භවයට සැනසෙලි ඇති කරමින් අනේ අපට සැනසෙල්ලක් උදා වෙනවා අවසානයේදී බුදුන් දැක අමා මහ නිවනින් සැනසෙන්නත් ලැබෙනවා ඒ නිසා පින්වතුනි සෑදිය යුතු දේවල් අතර හැදිය යුතු එකම දේ තමයි මේ හිත ඒ කියන්නේ මේ චපල ඌද දුරගමන් යන්නා ඌද නිතර කෙලසවන ඌද හිත හදා ගැනීමයි ලෝකේ ශ්‍රේෂ්ඨම වැදගත්ම දේ. එහෙම නැතුව අහස උසට මාලිගා තනා ගැනීමේ තරම් වටින්නේ නැහැ. ඇයිද පින්වතුනි ඒවා සියල්ලම අතහරිනවා මරණ මොහොතේ. මරණ මංකකයේ ඒ සියල්ල අතහැරලා යන්න වෙන්නේ බාහිර සම්පත්තියල් අතහැරලයි. ඒ නිසා හැදිය යුතු දේ අතර හිතම හැදීම වටිනවා උතුම්ය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට නැති කළ දේවල් යුතු අතර ඒ කියන්නේ නැති කර ගන්න ඕන දේ අතර අපේ ජීවිතය නෙවෙයි අපේ සංසාර ගමන නැති කරන රාග, දේශ, මෝහ, මාන කියන කෙලෙස් ධර්මයෝ නැති කරගත යුතු බවයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළේ. එහෙමනම් නැති කරගත යුතු වන්නේ කුමක්ද කෙලෙස් ධර්මයෝයි. එහෙනම් හදාගන්න දේ අතර සිත හදාගතම යුතුයි. නැති කරන දේ අතර කෙලෙස් ධර්මයන් නැති කර යුතුයි. ඒ වගේමයි කතා කළ යුතු දේ අතර නානා වූ සම්තප්පලාපයන් නොවේ. තමන්ගේ ලොකුකම් මහත්කම් නොවේ. තමාට තියෙන ධනය නෙවෙයි. තමාගේ උගත්කම නෙවෙයි පින්වතුනි කතා කළ යුතු වන්නේ මේ නව ලෝතුරු ශ්‍රී සද්ධර්මයයි. ධර්මයම කතා කළ යුතු බවයි වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊළඟට මනසිකාර කළ යුතු දේ අතර සිටිය යුතු දේ අතර සිටිය යුතු වන්නේ තමන්ගේ ලොකුකම් නොවේ දූ දරුවන්ගේ ලොකුකම් නොවේ වස්තු සම්පත් නොවේ මිල මුදල් නොවේ ඒ කියන්නේ අපේ මේ ධර්මය මනසිකාර කළ යුතුයි සිතන දේ අතර ධර්මයේම සිටීම ශ්‍රේෂ්ඨයි. ඒ වගේමයි කල යුතු දේවල් අතර තමා කල යුතු වන්නේ පුළුවන් තරම් ගොවිතැන් කිරීම නෙවෙයි. මිල මුදල් උපයා ගැනීම නෙවෙයි. වෙන යමක් නෙවෙයි පින්වතුනි මේ මහා පුණ්‍ය ධර්මයන් සිදු කර ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. අන්නේ ඒ නිසා සිල් රකිමින් භාවනා වඩමින් ඒ වගේමයි දන් දෙමින් තමන් ශක්ති පමණින් තමාගේ ජීවිතය ආරක්ෂා කරගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කළ අමා මහ නිවන් දැක ගැනීමට අපට මේ උතුම් ධර්මය හේතු උපනිෂය වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. එහෙම වුණොත් අපේ ජීවිත බොහොම වාසනාවන්තයි. එහෙම නොවුනොත් පින්වතුනි සසර ගමන දුරයි. අනවත්තිත චින්තංස සන්දම්මං අවිජානතු පරිප්ලව ප්‍රසාදංස පඤ්ඤාන පරිපූර්ති අනවත්තිත චිත්තස්ස නිතර වැනෙන හිතක් නැතිව ඒ කියන්නේ නිතර වැනෙනවා දහයියා ගොඩක Hindu ඉන්නක්සේ ඒ මේ වැනින්නේ නෑ ඒ හිත ධර්මයේ පිහිටන් දුන්නේ ඊළඟට සත් ධම්මං අවිජානතු එහෙට මේට වැනින්නේ නැහැ යම් කපුවෙක් යම් කෙනෙක් මිස දුතුවේ එවිට කියනවා මේ ධර්මය තථාගත ධර්මයට වැඩි වටිනවා අපේ ලෙඩේ හොඳ කර දෙනවා. සැපත සෞභාග්‍ය හදලා දෙනවා. එපමණක් නෙවෙයි ත්‍රිපතිය ගෙදරට මෙන්න අදහන්න නියම ධර්මය සායි බබාතුමා එහෙම නැත්නම් තවත් ධර්මයෝ තියෙනවා නොයෙක් නොයෙක් බබා ලන්සේ ධර්මයන් ගෙනවිත් අපිව මුලා කරවලා නොයෙක් අයුරින් යාඥාවන් ඉදිරිපත් කරනවා අනේ අපේ හිතත් අනවට්ටිත චිත්තස්ස මේ ලෝතුරු ධර්මයේ අතහැරලා බබාලාගේ ධර්මය සායි බබා ඒම නොත් ඒම නැතිනම් තවත් වෘත සමාදන් වෙනවා ඔය විදියට වෘත සමාදන් වෙලා ඒ තුලින් ඒ අමා මහ නිවන අපේක්ෂා කරනවා ඒ විදියට නොඑක් ධර්මයන් වලට අපේ හිත යනවා අනවත්ිත චිත්තස්ස හිත වැනෙනවා ඊළඟට බබත් අමතක වෙලා තවත් බබෙක් එනවා නොඑක් වශයෙන් ධර්මයන් කියමින් උහිට වැඩි හොඳ තැනක් තියෙනවා අන්න එතනට යමු එතන හොඳයි ඒ තැන හරියට ධර්මයේ තියෙනවා නියම තැන එතනයි එතනට යමු ඔය විදියට තැනින් තැනට අත්ින් අත්තට පනින ආකාරයෙන් අරයා ධර්මයෙන් ධර්මයේ වෙනස් කරනවා හිසේ හැම්මට කොට මාරු කරනවා වගේ ඊළඟට කොට මාරු කරනවා විනා නෑ හිසේ රුදාව සුවපත් වීම ඊළඟට මේ සත්වයන් අර අනවත්ිත බව නිසා ඒ මේ වැනෙන්නා නිසා වැනෙන ජීවිතයක් නිසා වැනෙන පාල නිසා එයා නිතර වැනෙනවා දුකට යනවා දුගතිගාමි වෙනවා යම් හේකින් කිව්වොත් ඒ ධර්මයන් තුලින් මේ විදියට හයාද හෝම සිදු කරන්න සත්වයන්ගේ ගෙල සිඳින්න බැරි වෙලාවක් කිව්වොත් නුඹේ ගෙදරට සෞසත සෞ සැපය ලැබෙන්නේ අම්මා තාත්තාගේ ගෙල සිඳුවොත් යයි අන්න ඒක පවා කිරීමට නෑ දෙපාරක් හිතන්නේ අර මෝඩ ඥානවන්තයා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයා. අන්න අනවට්ටිත චිත්තස් ඒ මේ වැනින හිතක් ඇති කෙනා. නෑ තිරතර අදිටනක් මේ නව ලෝතුරු ධර්මයේ කෙරේ. අන්නේ කෙනා ඊළඟට සද්ධම්මං අවිජානතෝ මේ සද්ධර්මයේ නෑ දන්නේ මේ ධර්මයෙන් මට මෙලව සැප ලැබෙනවය ඉද නන්දති මෙලව සතුට ලැබෙනවය පෙච්ච නන්දති පරලොවදි සැප ලැබෙනවය නෑ මේ කෙනා විශ්වාස කරන්නේ මිත්‍යා දෘෂ්ටි වලත් එළඹෙනවා ඊගාවට මේ ධර්මය නොදන්නාකම නිසා මෙයා දකින දකින දේට ඒසනෙ දිනවස වෙනවා පරිප්ලව ප්‍රසාදස්ස දැක්කනම් යම් කෙනෙක් එයාගේ ගමන බිම නෙමෙන්නම් අන්න පහදිනව එයා හිමි යන බිම බලාගෙනයි මෙයා යන්නේ සමහර වෙලාවට බෙල්ලේ අමාරුවක්ද දන්නේ නැහැ ඒ පුද්ගලයා බිම බලාගෙන යනවා අනේ අර මෝඩයන් පහදිනවා බිම බලාගෙන ගිය පුද්ගලයා කෙරේ ඒ විතරක් නෙවෙයි නෑ පහවහන් පළඳින්නේ සමහර වෙලාවට පාදයේ අසනීපයක්ද දන්නේ කොහොම නමුත් පාදයේ අසනීප වුණත් නැතන් සෙරෙප්පු එහෙම නැතිනම් පාවහන් පළඳන්නේ නෑ උන් වහන්සේ අනේ සීලවන්තයි කකුල් දෙක නිසා සිල්වත් ඒ වගේමයි ඊළඟට නෑ මස් මාංශයක් ගන්නෙ වෙජිටේරියන් එහෙම නැතිනම් ඒ ස්වාමින් වහන්සේ අනේ උඹල කඩ කෑල්ලක්වත් මේ අනුභවය. ඔය විදියට පින්වතුනි මුලා වෙලා සද්ධම්මෝ අවිජානතු ධර්මී නොදන්නාකම නිසා අධර්ම වේග අධර්ම කරුණු තමන්ගේ හිතට අරගෙන සීරයයි හිතනවා. ඇයි බුදුරජාණන් වහන්සේ ඔය මෘතයන් ප්‍රතික්ෂේප කළා ත්‍රිකෝටික පාරිශුද්ධ සීලයක් දේශනා කළා තමන් වෙනුවෙන් යම් සතෙක් නොමරයි නම් තමන් වෙනුවෙන් මැරූ බව අහලත් නැත්නම් තමන් වෙනුවෙන් මැරූ බව සත්වයා එයා දැකලත් නැත්නම් උන් වහන්සේට නෑ කිසි ඵල ඉලව්වක් පාපයක් අබමල් රේණුවක ඒ මාංශය වළඳන්න පුළුවන් ඒ කියන්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් සතෙක් මැරූ බව අහලා නැහැ දැකලා නෑ උන් වහන්සේ වෙනුවෙන් මල්ලත් නෑ. එහෙමනම් ඒ මස උන් වහන්සේට කැපයි උන් වහන්සේට වළඳන්න පුළුවන්. ඊගාවට අලිමත් කොටිමත් සිංහමත් ව්‍යාග්‍රමත් සර්පමත් මිනිමත් ආදී වශයෙන් තුනකමත් වශයෙන් මාංශ දායර ඕනෑම මත් මාංශයක් සිල්වතුන් වහන්සේලාට පූජා කළ හැකියි. ඒවා කැපයි උන්වහන්සේ දේශනා කළා. අන්නේ කැප විදියට යම් කෙනෙක් කුඹල කඩයක් වේවා යම් මාංශයක් වේවා වැළඳුවා නම් එතුමා නෑ දුස්සීල බවටපත් වෙන්නේ. ඔවැනි බුදුරජාණන් වහන්සේ විනය දේශනාවක් කරලා තිබෙද්දී යම් හේකින් මස් මාංශ නොගන්න උඹල කඩයක්වත් වළඳන්නේ නැති කෙනෙක් කියලා අපි පහදිනව නම් අන්න එයා සද්ධම්මං අවිජානතු ධර්මේ නොදන්න මුලා වෙච්ච මෝඩ නුවණ තියෙන කෙනෙක් බවට පත් වෙනවා. නුවණ තියෙනවා හොඳට මෝඩකමට. ඒ කියන්නේ නිවනට නෙවි. ඔය විදියට ඊළඟට උන් වහන්සේ පයින්ම යන්නේ. අනේ කොළඹ යටත් උන් වහන්සේ පයින් යනවා. දවස් ගණනක් උනත් ගත කරනවා. මොනතරම් උන් වහන්සේ සිල්වන්තද නෑ රතයක් උන් වහන්සේ පරිහරණය කරන්නේ ඒ විදියට පහදිනවා බාහ්‍ය ස්වરૂපයට ඔය විදියට පින්වතුනි අපේ මේ සද්ධාම්මං අවිජානතු සද්ධර්මයේ නොදන්නාකම නිසා ගමන බිමන ගැන කතා බහ ගැන ඒ වගේමයි ක්‍රියාව ගැන බලලා කෙටියෙන් දැක්ක ගමන්ම පහදිනවා වැඳ වැටෙනවා අනේ මෙන්න නියම තැන නියම කෙනා උන් වහන්සේ නම් ඒකාන්තයෙන් එක්කෝ ලෞතර බුදු බවටපත් වෙලා අනේ තව වරක් එක බුද්ධෝත්පාද කලක තව බුදු කෙනෙක් ඉපදිලා නේද ලෝක පුදුමයක්. ඇයි පින්වතුනි බුද්ධෝත්පාද කාලයක එක බුදුරජාණන් වහන්සේ නමක් පමණයි පහළ නමුත් අද ලංකා දරණියේ මේ සදහම් දිවයිනේ එනවා ආරංචි කෙලවරක් නෑ ලෞතුරා බුදුුණු අයත් ඉන්නව හැබැයි පන්සලක ආරාමයකවත් කිව්වනම් හොඳයි නමුත් නෑ ගෙවල් වල විවාහ වෙලා දරුවොත් ඉන්නවා අනේ බුදු වෙලා නෑ බුදු වෙලා නෙවෙයි බුදියලා ඒ නිසා පින්වතුනි ඔයන්නේ මිත්‍යාවන් මේ ලෝකේ අද අපට නානා දිසාවන්ගෙන් අහන්න ලැබෙනවා. ඊළඟට මේ රහතන් වහන්සේලා සිව්පිලි සිඹියාවටපත් වෙලා ඒ කියන්නේ අර්ථ ධර්ම නිරුත්ති ප්‍රතිභාන සතු ආකාර ඥානීයටපත් වෙලා ඒ විදිහටත් මේ ලංකාවේ දැන් රහතන් වහන්සේලා මේ කොළඹ දිශාවෙන් පත් වෙලා ඉන්නවා ඒ බව පුවත්පත් වෙලා ගුවන් විදුලියේ ධර්ම දේශනාවලින් හොඳ හැටි ඇහෙනවා. අපටත් ඔය නොයෙක් නොයෙක් තැන්වල වඩින කොටක් ඇහෙනවා. හැබැයි පින්වතුනි රහතන් වහන්සේ ඒකාන්තයෙන් කර්මක්ෂය කළා නම් කම්මක්ඛයෝ නිබ්බානං අරියත් වෙලා ඒකාන්තයි නිවන් අවබෝධ කළා. නෑ උන් වහන්සේ 21000ක් වූ ධර්ම ස්කන්ධයන් වීතික්‍රමණය කරන්නේ ඒ කියන්නේ විනය කඩන්නේ. මිල මුදල් පරිහරණය, විකල් බොජුන, ඇවත් පිළිවෙත් දෙකීම් ආදී හරියටම කරනවා. ඔය විදියට වක් පිළිවෙත් සම්පන්නව විනය ධර්මය ආරක්ෂා කරනවා නෑ Taman වහන්සේගේ උත්තරීය මනුෂ්‍ය ධර්ම ඒ කියන්නේ සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල සාක්ෂාත් කළා නම් තව කෙනෙකුට කියන්නේ ඒ විදිහට උන් වහන්සේ අරියත් ඥානින් ලෝකයක් සනසනවා නෑ මේ බාහිර සමාජයේ එඩ්වර්ටයිස්මන්ට් ඒ කියන්නේ වෙළඳ දැන්වීම ගුවන් විදුලියේ රූපවාහිනී යන්ත්‍ර තුල ඒ වගේමයි පුවත්පත් වල නෑ පළ කරන්නේ මිල මුදලට නෑ දහම් තැටිගත කරලා දෙරදාම් කරන්නේ. ඒ නිසා එවැනි රහතන් වහන්සේ කෙනෙක් මේ ළඟ ඉන්න බව පහළ වෙලා බව ඒ අය මේ පලාතෙන් පලාතට ඇවිත් දිනදායෙන් මේ පින්වතුන්ලා ආයිනේ අවීචියේ මඟ වහලා සෝවාන් කරනවා දින 10න් සෝවාන් ඵලය දින 10න් සතරදාගාමි ඵලය ඊළඟ දින 10න් අනාගාමි සමහර වෙලාවට ඊළඟ දින 10න් අරිහත්වය ඔය විදියට අරිහත්වයටපත් වෙලා ඊළඟ දින 10යි අවීචි මහා නරකාදියට අධ්‍යයන වෙනවා. ඇයි පින්වතුනි හරියට උපදේශක් නෙවි. ඒ ගුරුන් වහන්සේටත් වැරදුනා පොත. පොත පිට ගියා උන් වහන්සේ අතරමං වුණා. අනේ අර මෝඩ ගෝල රෑනත් අර මිත්‍යා දෘෂ්ටික භවයේ ඇලිලා සද්ධම්මං අවිජානතු නිරයටම යනවා. ඒ නිසා පින්වතුනි පරිසං වීමයි වැදගත්. හොඳට මේ ත්‍රිපිටක ධර්මයේ අහගන්න ඕනි. ධර්මයේ දරාගන්න ඕනි. ධර්මයේ වඩන්ට ඕනේ හොඳට ආරක්ෂා කරගන්න ඕනි. එහෙම නොවුනොත් අනේ අපටත් අවාසනාවන්ත මිත්‍යා දෘෂ්ටික ජීවිත ගත කරලම් නියත මිසදුට බවෙන් අවීචිය බලා සැපත් වෙන්න වෙනවා පමන කරන්න බෑ ඒ තියෙන දුක. ඔය විදියට පින්වතුනි මේ ධර්ම නාමයෙන් අධර්මයෝ ලංකාවෙත් පහළ වීම මහ පුදුමයක්. තොරන්ත දෙයක් නෑ ධර්මයේ අපි දැනගන්න ඕනේ අපේ නිවන කෙසේ වෙතත් මේ ජීවිතයවත් ආරක්ෂා කරගෙන නිවිලවත් ජීවත් වෙන්න. ඒ නිසා පින්වතුනි අද සතර දිග්භාගයෙන් ධර්මයයි අපට අධර්මයයි ඇහෙන්නේ. එක පැත්තකින් විනය මරදන ව්‍යාපාර දියත් වෙනවා. ඒ කියන්නේ අර මං විස්තර කළ පරිදි නොඑක් නොඑක් සීල වෘත පිළිබඳව පෙන්වගෙන යනවා. ඒ නිසා අද මේ සිල්වතුන් වහන්සේලාට වාහනයකවත් යන්න කැප නැතේයි බුදුරජාණන් වහන්සේ වදාළ විනය ශික්ෂා උල්ලංඝනය කරලා කියන්න අරගෙන තියෙනවා. ඒ පැත්තෙන් විනය පිටකයක් විනාශ කරනවා. තව පැත්තකින් පින්වතුනි මේ උතුම් ධර්මී විකෘති කරමින් තවත් ගිහි පිරිසක් ඒ වගේම පැවිදි පිරිසක් දේශනා කරනව අවුරුදු දෙක තුනක විද්‍යා දැනුම මිත්‍යා දැනුම නැමැති විද්‍යාවෙන් අවබෝධය අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවේචනය කරනවා පින්වතුනි ඒක භයානකයි අසංකේයකුත් කල්ප ලක්ෂ හතරක් සාරා සංකේය කල්ප ලක්ෂ ගණන් දාන පාරමී දාන උපපාරමී දාන පරමත්ත පාරමී කියන පාරමිතා ධර්ම දියුණු කරලයි එදා බෝධිද්‍රුම මූලයේදී අප මහා බෝසතාණන් වහන්සේ අමා මහ නිවන ਸਰවඥතා ඥානින් අවබෝධ කළේ. පින්වතුනි ਸਰවඥතාහි නුවණින් යමක් අවබෝධ කළා නම් ඒ එහෙම තමයි. තව කෙනෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට ගාන්ධර්වයෙකුට එහෙම නැත්නම් වෙන විද්‍යාඥයෙකුට විද්‍යාදරයෙකුට බෑ මේ බුද්ධ වචනය වෙනස් කරන්න ඒක එහෙම නෙවෙයි. මේ විදියයි කියලා හේතු සහිත ඒ උදර්මයක් මේ අතීත වර්තමාන අනාගත වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. නමුත් පින්වතුනි අවුරුදු දෙක තුනක අවුරුදු 10ක 15ක කෙටි වූ දසමයක් වූ මිත්‍යා විද්‍යා අවබෝධයකින් බොහෝ දේශකයන් වහන්සේ අනේ මේ ලෝතුරු ධර්මයේ වෙනස් කරනවා ඒ කාලේ තිබුණට ඔය ධර්මය ඔය විනය පැනවීම මිල මුදල් අල්ලන්ට එපායයි බුදුරජාණන් වහන්සේ වදාලා තිබුණට අනේ නෑ ඒ තරම් හැටියක් අපි අපේ වැඩ කර ගනිමු දැන් වෙනස් කර ගනිමු උද්ධාන කුද්දක ශික්ෂාව අපි වෙනස් කර ගනිමු අරිට ස්වාමින් වහන්සේලා වගේ අද මේ මෝඩ පඬිතයන් වහන්සේලා වියරු වෙලා මිල මුදලට වසඟ වෙලා പ്രേත ජීවිතාද ගත කරනවම් ශ්‍රවණ പ്രേතයෝ බවටපත් වෙලා ඒකාන්තයි පින්වතුනි ඒ අය නිරයට යනවා പ്രേතයෝ වෙනවා ඒ නිසා උන්වහන්සේලාත් කරුණාවින් මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කරත්වා කියලා අපි අදිෂ්ඨාන කරමු ආශිර්වාද කරමු බුදුරජාණන් වහන්සේ කිසි තැනක තමන් වහන්සේ දේශනා කළ ධර්මය තව කෙනෙකුට සකස් කරන්ට ඉඩ තියලා නැහැ. ඇයි පින්වතුනි මේ උතුමා තුන් ලෝකයේ ශ්‍රේෂ්ඨයි විද්‍යාචරණ සම්පන්නයි ලෝක විදු වශයෙන්ුත් දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලොවට එකම ගුරුතුමාණන් වහන්සේ ඒ තරම් ශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක් තමයි පින්වතුනි මේ ධර්ම විනය දෙක අපට දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ නිසා අපි පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු තථාගත ධර්මය අහගන්න ඕනි. මොනතරම් මෝඩ පඬිතයන් වහන්සේලා නොයෙක් නොයෙක් තරක විතරක ගෙනෙල්ලා සභාවේ සාකච්ඡා කරනවා. නොයෙක් නොයෙක් අයුරින් ගුවන් විදුලි රූපවාහිනී වලට මූණ දමාගෙන උන් වහන්සේලා නොයෙක් නොයෙක් මාදිලි අදහස් දෙනවා මේ බෞද්ධයෝ නොමග යවනවා ඒ කාලෙට වැඩිය මේ කාලේ දැන් මොඩලයි ඒ කියන්නේ දියුණුයි ඒ නිසා අපි මේ තථාගත ධර්මයත් මොඩලයිස් කරමින් ඒ කියන්නේ අංග උපාංග එකතු කරමින් ඔය විදියට ධර්ම දේශනා කරමු. අපේ පන්සල හදා ගනිමු. අපේ විදේශ ගමන හදා ගනිමු. උපාධියට මුදල් එකතු කර ගනිමු. මේ මෝඩ ජනතාවක් මෝහයට පත් කරලා අපිත් අපායට යමු මේ අයත් රැගෙන. දීඝ විදර්ශි ස්වාමින් වහන්සේ වගේ කාශ්‍යප බුදුසසුනේ වැඩ සිටිය 500ක් කුල සමග අවීචී මහා නරක ආදියට ගියා වගේ. ඔය විදිහට අරිත්යන් වහන්සේලා අදත් නෑ අඩුවක් ඉන්නවා ඕන තරම්. අන්න ඒ නිසා පින්වතුනි අපේ ධර්මයේ අපි රැකගමු. ධර්මයෙන් අපේ ජීවිතය හදා ගනිමු. සිල් රකිමු, දන් දෙමු, බවුන් වඩමු. අපිත් ඒ අමාමා නිවනින් සැනසෙමු කියලා අදිස්ථානයෙන් ඇති කරගන්න. තවත් පැත්තකින් ගීත යනවා ගායනා වශයෙන් මේ ධර්මයක් ගීත ගායනාවක් වෙලා ශබ්ද රාගයට බෝධන අසු වෙලා උඩ මළුවේ බුදු හිමි වැඳ බෙනවා පාල මළුවේ අපිච්චන තෙනවා ඔය විදියට පින්වතුනි කවි මඳු කියමින් ගී ගයමින් මේ ලක්ෂ සංඛ්‍යාත අනේ ජනතාවක් මුලා වෙනවා නෑ කෙලෙසයන් ප්‍රහාණය එතනත් ඇලිලා මෙතනත් ඇලිලා දෙතනම ඇනිල් ඇලිලා ඇනිලා මුලා වෙලා අපායට යන තත්වයක් පින්වතුනි අද මේ අපට පේන්න තියෙන්නේ. ඒ නිසා බලන්න මේ ශාසනය මොනතරම් <clears throat> කරදරයකටපත් වෙලාද බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2000 ගණනක් යන්ට මත්තේ ඒ නිසා කවි ගීතවලට සින්දු වලට ධර්මයේ නාමයෙන් එන මාන ධර්මයන්ට අසුවෙන්ද එපා. පුළුවන් තරම් විමසිලි නුවණ ඇති කරගන්න. විනේ මරදන විනේ වර්ධනයයි කියන ඒ මිසදුතු ධර්ම දේශනා බෑර කළ යුතුයි පජහත පයින් ගසා. ඒ වගේමයි පුළුවන් තරම් මිත්‍යා දෘෂ්ටික භවින් හත මිදලා අපි මේ තථාගත පිරිසිදු ධර්මය මේ ලෝකයේ කොතනක හිටියත් පිළි අරගෙන නුවණින් සිල් රැකමින් සමාධි ගුණ දියුණු කරමින් භාවනා වඩා ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කළ අමාමා නිවනින් සැනසෙන්න මේ හැම දිනාට වාග්ය ලැබේවා කියලා අදිස්ථාන කරගන්න ඕනේ. ඔය විදියට පින්වතුනි ධර්මය ශාසනය අපි ආරක්ෂා කරගත යුතුයි. එහෙම නොවුනොත් අපේ මේ තථාගත ශාසනයට ලෙඩ වසංගත වළඳවා දෙන ඒ කියන්නේ රටේ නැති ලෙඩ බෝ වෙනවා ලෝකේ නැති ලෙඩ බෝ වුණාම ඒ කියන්නේ ජීවිතයකට උනත් කිසි නෑ පරිස්සමක් ලැබෙන ලැබෙන දේ වඳුරා රිලවා වගේ කටේ හොබා ගන්නවා ඊළඟට දිරවන්නෙත් නෑ බොහොම අපහසුයි ඒ වගේමයි හිතටත් නොයෙක් නොයෙක් වසංගත ධර්මයෝ ගන්නවා ධර්මයට පටහැනිව. ඒ නිසා අපේ මේ පිරිසිදු ධර්මයත් ලෙඩ ගොඩක් වසංගත ගොඩක් බවට පත් කරගෙන ආදුර බවට පණ අදින තැනට ශාසනයේ නොගෙන යන්ත මේ තථාගත ධර්මයේ පිරිසිදුව අපි ශ්‍රවණය කරමු. ත්‍රිපිටක ධර්මයේ ටික ටික හරි දැනගමු අහගමු. පෙළ පොත් ධර්මයන් අපි තේරුම් කර ගනිමු. අපි අපේ ධර්මයෙන් ජීවිත සනසා වෙන අමාමා නිවන් දකිමු කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මොන දෙයක් වුණත් පින්වතුනි ශනයකදී අතාරින්න පුළුවන් ඥාන දර්ශනේ දියුණු කරගන්න පුළුවන් ඒ වගේම අවබෝධයෙන් සංසාරය ගැන කලකිරෙන්න පුළුවන් තනක් තත්වයක් අපේ හිතේ ඇති කරගත යුතුයි එහෙම නූනොත් මහාචාර්ය ආචාර්ය ඒ වගේමයි විද්‍යාඥයෙක් වුණත් මහා පඬිත මහා නායක රාජකීය පඬිත වුණත් නෑ පින්වතුනි අපේ හිතේ දියුණුවක් හිතේ දියුණුවක් ලැබෙන්නේ අපේ හිත අවබෝධයෙන් කලකිරුණොත් අවබෝධයෙන් කලකිරෙනවා යයි කියන්නේ වෙන මොනවත් නෙවෙයි අපේ මේ සතරේ ඉපදීම දුකයි ඉපදුණු නිසා ජරාවට යනවා මහලු වෙනවා. ඒක දුකයි. මහලු වෙනවා විතරක් නෙවෙයි ජරා මරණ දෙකෙන් අපේ මේ ජීවිතයේ දුකටපත් කරනවා. මේ සංසාර ගමන ගැන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වශයෙන් කලකිරෙනවා නෑ ඒ දෙස ඇලෙන්නේ. ඔය විදියට කලකිරිලා සතර ගැන අවබෝධයෙන් කලකිරුණා නම් අන්න ඒ පුද්ගලයා පඬිතෙක් බවට පත් වෙනවා. ඔය ටිකට පින්වතුනි අවශ්‍ය නැහැ. මහාචාර්ය වෙන්න ආචාර්ය වෙන්න. ඒ වගේමයි වෙන යම් තනතුරක් ලබනද මහා නායක අනුනායක එහෙම නැත්නම් පොඩි නායක වෙන්නත් ඕනේ නැහැ. අපට අවශ්‍ය වෙන්නේ කොතනවත් නායක තැනක් නෙවෙයි හිතේ නායකකම ඇති කර ගන්නයි පිරිසිදු සුවිසුද්ධ ශ්‍රී සද්ධර්මයෙන් අපේ හිත සකස් කරගන්න. ඒකට උගත් නූගත් ભેදයක් නැහැ. ඕසන් ධනවත් ભેදයක් නැහැ. රූප විරූප ભેදයක් නැහැ. කෙටි මහත් උස ભેදයක් නැහැ. ಜಾති ආගම් ભેදයක් නැහැ. අපි ඕන කෙනෙකුට මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සීනුව නැති කරගන්න. ඒ නිසාද දවසේදී මේ නිකිනිකුර පසළොස්වක පොහොය දිනය එදා මහසුමන මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා වැඩ සිටිය නීල ගිරිලනේ ඉඳගෙනයි මේ ධර්මය අපි හැව්වේ මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් අප හැම දිනාටම අමා මහ නිවන් සුවයම ලැබේවා සියලු දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගිය මඟ ප්‍රණීතව ගමන් කරගන්න ලැබේවා අපට ඥාත්‍යාදී සංසාර දුකින් අත මිදී අමා මහ නිවන් සුවයෙන් ලැබේවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාගා මහින්නිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්칸තු දේශනං ආකාශන්තාච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්칸තු සදා අනන්ත බුදු ගුණ බලයෙන් මම නිරෝග වෙම්මා මම තුවපත් වෙම්මා මම දුකින් මිදෙම්මා මම නිවන් දකිම්මා අනන්ත ගුණ බලයෙන් මාමින් මාගේ දෙමව්පියෝද මාගේ හිතවංකයෝද මා කෙරෙහි අහිතවංකයෝද කෙරෙහි මැදිහත් නෝද වපත් සද්ධාම්මං අවිජානතු ඒ කියන්නේ සද්ධර්මයේ නොදැන නෙවෙයි සද්ධාම්මං ජානතු සද්ධර්මයේ දැන ගැනීමට පහග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙම නොවුනොත් පින්වතුනි අපේ හිත නිතරම මුලාවටමපත් වෙනවා. අදේ මිත්‍යාවන් අතරින් යම් දෙනා කියනවා බුද්ධ වන්දනාවන් කරන්න එපා. බෝධි වන්දනාවන් සිදු කරන්න එපා. මැටි ගොඩකට වඳින්නේ ඇයි බුදුරුවක් යයි. වැලි ගොඩකට මේ වඳින්න එපා. ඒ වගේමයි දඹදිව් තලයෙන් ගිහින් වන්දනා කරන්ට එපා. ලුම්බිනි සාල වනයේට යන්න එපා. බුද්ධ ගයා බෝධි මණ්ඩලයට වැඳීමෙන් නෑ පළක් සිද්ධ වෙන්නේ. ඒ වගේමයි බරණැස ඉතිපතනය දසදහසක් සක්වල කම්පා කරවමින් 18 කෝටියක් බ්‍රහ්ම රාජයෝ අරිහත්වයෙන් අමා මහ නිවනට පත්කල ඉසිපතනියේ වන්දනා කරන්න එපා කුසිනාර කුසිනාරා නුවර මල්ල රජ දහමට යන්න එපා පිරිනුවන් මච්චකේ වන්දනා කරන්න එපා ඔය විදියට මිත්‍යාවන් මුලාවෙන් යම් අය දේශනා කරනවා ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික මාර පාක්ෂික පිරිසයි. පින්වතුනි මැටි ගොඩකට නෙවෙයි අපි මේ වඳින්නේ. වැලි ගොඩකට නෙවෙයි පින්වතුනි වඳින්නේ. මැටි ගොඩින් වැලි ගොඩින් සකස් කළ ප්‍රතිමූර්තිය සංඥා කරගෙන අනන්ත ඥානයෙන් අනන්ත සීලයෙන් අනන්ත ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි පින්වතුනි ඒ අමා මෑණී ගුණ යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පීතලා වන්දනා කළා නම් ඒ පිනත් අපමණ ආනිසංසයන් ලබා ගන්න පුළුවන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ එදා මත්ත්‍ය කුණ්ඩලියගේ මරණ මංකකයේ තියෙන තැනට නෑ වැඩම කළේ දෙවුරම සිට උන්වහන්සේ බුදුරුව මවා පෑවා විත්තියේ පෙනුනේ බුදුරුව පමණයි ඡායාවක් වශයෙන් ඒ ඡායාව දැකලා මත් කුණ්ඩලිය සිත පහදවාගෙන තෙවුලව සුගතියේ සැනසීමටපත් වුණා බලන්න ඡායා මාත්‍රයේ කෙරෙහි බුදු ගුණ සිහි කරගෙන පෑදීමෙන් ලද සම්පත්තිය අනේ පින්වතුනි එහෙව් සනසිල්ලක් අපේ මේ බුදුරජාණන් වහන්සේ මෙලව ජාත වුණු භූමිය ලුම්බිනි සාල වනයේ නේද අනේ සාදු සාදු කියා වන්දනා කටයුතුයි ලෝතර බුදු බවටත් පත්ුනේ බුද්ධ ගයා බෝධි මණ්ඩලයේ නේද මාර පරාජය කළ තැන අනේ සාදු ඒ බුද්ධ රාජ්‍යයට බුද්ධත්වයට අපේ වැඳුම වේවා යයි වන්දනා කටයුතු එයත් මහ පිනක් පිරෙනවා දස දහසක් තක්වල කම්පා ගලා දහාට කෝටියක් බ්‍රහ්ම රාජයෝ අරිහත් වරින් අමා මහ නිවන් දැක්කේ මේ බරණස ඉසිපතන මිගදායේ නේද අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේ සෝවාන් ඵලේ පිහිටියේ මෙතන නේද යයි සද්ධා කටයුතු වන්දනා කටයුතු අපමණ මහා පිනක් ඒ තුලින් රැස් වෙනවා ඊළඟට කුසිනාරා නුවර මල්ල රජ දරු ඒ උයනේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා වදාලා එතන ශ්‍රේෂ්ඨයි නේද අනේ මා පරිනිබ්බාන සූත්‍ර ආදී දේශනා කළෙත් මෙතනයි අනේ සාදු සාදු මම වඳිමි ඔය විදියට සදෑහයෙන් වැඳුම් පිදුම් කිරීමෙන් අපමණ ආනිසංසයක් ලැබෙනවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුමුවෙන්ම දේශනා කළා සංවේග වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු මේ මේ තැන් දැක වැඳ පුදාගෙන ශ්‍රද්ධාව සංවේගය ඇති කරගන්න. එහෙමත් දේශනාවක් බුදුමුවින් දේශනා වුණා. අනේ පින්වතුනි මිත්‍යා දෘෂ්ටිකයෝ ඒ වන්දනාවත් එපායයි. ධර්මයට පටහැනිව එයත් මිදදුටුගෙන අපායට යනවා නොවේ. අපායට යනවාමයි. ඒ පමණක් නොවේ අනේ මේ අසරණ ලෝකයාත් අපායට යවන මාර ධර්ම දේශනා කරනවා. ඒ වගේමයි භාවනා කමතාන් එපා ලබා ගන්න. ඒ භාවනාව තමා බුදු වෙලා දකින්නේ. ඒ කියන්නේ තමන් රහත් වෙන්නේ නැහැ. මේ ධර්මයෙන් තමා බුදු වෙන්න. තමා බුදු වෙලා බුදු වුණාට පසුව තමාම බණ කියන්නේ තමාගේ හිතට. අනේ පින්වතුනි මෝඩයෙකුට වුණත් hina යන කතාවක්. පුළුවන්ද ලෝතුරා බුදු වෙන්න හැමතෙම ඒ ලෝතුරා බුදු වෙන తত্ত্বය බෝධි කාරක ධර්මයන් ගැන නෑ හීනකින්වත් දන්නේ මේ වචනේ කියන කෙනා මිත්‍යා දෘෂ්ටික මුලා වුණු හිත් ඒ විදිහට මේ අපි කවුරුත් එකට බුදු වෙමු බුදු වෙලා අනී චතුරාර්ය සත්‍ය අවබෝධත් කරමු. ඊළඟට ධර්මයේ අපිම දේශනා කරමු කාටද? අපිටම ඇයි? අපි බුදු වෙලා තවත් ධර්මයේ දේශනා කරලා අමාමා නිවන් දකිමු. ඔය විදිහට ධර්මයේ නොදත් අධර්මයේදත් මිත්‍යා දෘෂ්ටික උගත් මෝඩ පිරිසක් මේ රටේ නමුත් දැන් දේශනා කෞසල්‍ය දියුණු කරනවා. අනේ පින්වතුනි ඒ අයටත් අමා මහ නිවනම ධර්මයේ තුලින් සත්‍ය වැටේවා අමා මහ නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න. පින්වතුනි බුදු වෙන්න හැම කෙනෙකුටම බෑ. කලකිනි බුදු කෙනෙක් වුන් උපදින්නේ. කාලයකින් තමයි බුදු වෙන්න ලැබෙන්නේ. ඇස් දන් දෙන්න පුළුවන්ද? ලේ දන් දෙන්න පුළුවන්ද? හිස් කපලා දන් දෙන්න පුළුවන්ද ශරීරයේ දන් දෙන්න පුළුවන්ද එහෙමනම් හැමෝටම ලෞතුරා බුදුබව ලැබේ ඒ නිසා බැරෑරුම් සත්‍ය ස්ථාත්‍යක බෝධි ධර්මය දියුණු කරලා අලාතුරකින් කල්ප කෝටි සත සහස්‍රයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. එහෙම නැතුව මේ කියන තරම් ලේසි දෙයක් නෙවෙයි. අනේ අපි යාළුවනේ බුදු වෙමු. බුදු වෙන්න නෙවෙයි පින්වතුනි. කෙලෙස් නින්දෙන් හොඳට එළිවෙන තුරු බුදියන්ටයි ඒ පිරිසට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ මිත්‍යා දෘෂ්ටික බෑර කරමින් ලෞතුරා ධර්මයේ පෙන්නන ලෞතුරා බුදු බව පසේ බුදු බව ආර්ය රත්නය වූ අරියත් බෝධිය බුදුපසේ බුදුමහරහත් කියන තුන්තරා බෝධියෙන් මේ නෛර්යානික තේරවාදී ධර්මයෙන් අපි අවබෝධ කරගමු. ඒ මිත්‍යා දෘෂ්ටික හැමතත් අපට සියලු ලෝකවාසී සත්වයන්කන් ඒ කාන්තෙන් තථාගත ධර්මය අවබෝධ වේවා. සෑම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා. අභිවාදන සීලින්ත නිච්ඡං වන්දාපචායනු චන්තාරෝ ධම්මා වන්දම්ති ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සංපන්ති සංඝ සංපන්ති මේවච අතෝ නිබ්බාන සංසන්ති ඉමිනාතේ සමිංගතු